This is the second part of the previous talk. It was spilt for your convenience of listening. දන් අඛිල සුර නරති භව ජල නිධි පාර තාරණ නාවිකං අඛිල සුර නර අමිත අලිපුල නිච්ච සේවිත පංකජං අඛිල සුර නර පවර සුර නර සම්නිභං සකලං පියං අඛිල සුර නර අමත වරදබ මාරජින් සිරසා නමේ අතිපූජනීය ස්වාමින් වහන්සේ පින්වත් සිල්ලෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ලොවක් මවිත කළ ලොවක් සමසාලෝ හත්වන මහා ඥාන බලය ගැන ඔබට මම සංක්ෂේපයෙන් ප්‍රකාශ කරනවා සිත පහදවාගෙන අසන්න බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ගන්න හද මధుර බුදුරජාණන් වහන්සේට රුවන් කරඬුවක් බවට පත් කරන්නේ ඒ හදාරණ බුදුරජාණන් වහන්සේ හැමදාකම වැඩ හිඳුවා ගන්න මෙයයි ඔබට ඒ සඳහා ලැබෙන අවස්ථාව උනච පරංසාරි පුත්ත තථාගතෝ ඥාන විමුක්ඛ සමාධි සමාපත්තිනං සංකිලේශං වෝදානං වුත්ථානං යථා භූතං පජානාති බුදුරජාණන් වහන්සේ වදාරනවා සාරිපුත්ත තථාගතයන් වහන්සේ දන්නවා තථාගතයන් වහන්සේ දකිනවා කොහොමද ධානයේකට සමවදින්නේ කොහොමද ධානයේකින් නැගී සිටින්නේ කොහොමද නිවැරදි ලෙස කර්මස්ථානයක් වඩන්නේ කොහොමද මේ සමාධිය මේ සමාපත්තිය අසවල් කර්මස්ථානයෙන් තමයි ලැබෙන්නේ කියලා හඳුනාගන්නේ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන ගැන අෂ්ඨ විමුක්තියන් ගැන සමාධි සමාපත්තීන්ට සංකිලේශ බෝධාන වුත්ථාන මෙව්වා සියල්ලම දන්නා හින්දා තමයි තමන් වහන්සේ දිවස් ලබාගෙන ලෝකෙට දිවස් ලාභින් දීකලේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය සෝතාභිඥාව උපදවා ලෝකෙට බඳු පුද්ගලයන් දායාද කලේ පරම්පරාවක් දීකලේ සිල්වතුන් ගුණවතුන් මේ ලෝකෙට දීකලේ මේ මහා බලය නිසාමයි බුදුරජාණන් වහන්සේ දකිනවා සමාධිය ආකාර තුනකින් අවිතක්ක සවිචාර සමාධිය අවිතක්ක විචාර මත්ත සමාධිය අවිතක්ක අවිචාර සමාධිය අවිතක්ක සවිචාර සමාධිය කිව්වේ ප්‍රථම ධ්‍යාන සමාධියට එහි කුසල විතරකය ඒ ආරම්මණය පිළිබඳව ඕලාරික වශයෙන් පවතිනම විචාරයක් පවතිනම ඒ වගේම විතක්ක විචාර මාත්‍ර සමාධිය කිව්වේ තුන්වන ධාන හෝ හතරවන ධාන හෝ දෙවන ධාන සමාධිය ඒ වගේම අවිතක්ක අවිචාර සමාධිය කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාරන චතුර්ථ ධානය එම නැත්නම් පංචම ධානය සමාධිය මේ විදිහට සමාධියේ අවස්ථා මහා කරුණාවෙන් දැකබදාරලා සමාධි සුවයෙහි රසය කලතා පොවමින් හදසංතාන සෝපත් කරන්න බුදුරජාණන් වහන්සේට හැකි වුණා අනුපිළිවෙලින් සමදැදිය යුතු ඒ සමාධීන් ගැන තථාගතයන්ෝ කරුණාවෙන් වදාලා ප්‍රථම ධ්‍යාන සමාධිය දෙවන ධ්‍යාන සමාධිය තුන්වන ධ්‍යාන සමාධිය හතරවන ධ්‍යාන සමාධිය ඒ වගේම ආකාසානංචායතන සමාධිය විඥානංචායතන සමාධිය ආකින්චඤ්ඤායතන සමාධිය නේව සංඥා නා සංඥායතන සමාධිය සංඥා වේදයට නිරෝධ සමාපත්තිය කියන මිනිසෙක් හැටියට යා හැකි මිනිසෙකුගේ සිත දියුණු කළ හැකි ඒ පාරිශුද්ධ අවස්ථා සියල්ලක්ම අරුණාවෙන් මොහු කරලා මහා අභිඥාවෙන් උණුසුම් කරලා ප්‍රඥාවෙන් තෙදගන්වලා දේශනා කොට වදාළේ අප නිසාමයි තථාගතයන් වහන්සේ දන්නවා කෙලස් ගැටුනොත් සමාධිය පිරිහෙනවා දන්නවා බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් කුසල ධර්මයන් අසුරු කළොත් සමාධිය පිරිසුදු වෙනවා දියුණු වෙනවා ඒ වගේම මේ සියලු මනෝභාවයන් පිළිබඳව ඒ බුදුරජාණන් වහන්සේ දන්නවා දැක වදාරනවා කරුණාවෙන් ධර්මයේ දේශනා කරනවා මට මතක් වෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ශ්‍රීමත් ප්‍රඥාවෙන් එක්තරා අහිංසක උපාසිකාවකට පිහිට වෙච්ච අවස්ථාව ඒ උපාසිකාව බොහෝම ශ්‍රද්ධාවන්තයි එක ස්වාමින් වහන්සේ කෙනෙකුට හැමදාම දානි පූජා කරනවා දරුවෙකුට වගේමයි උපස්ථාන කරන්නේ හැබැයි කවදාවත් බුදුරජාණන් වහන්සේ දැකලා තිබුණේ නැහැ. ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ ගැන කියලා දුන්නේ නැහැ. මේ ඇත්ති යම් විදියකින් බුදු ගුණ අහලා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනොත් එදායින් පස්සේ මට දානෙ දෙන එකක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ ගැන කියලා දුන්නේ නැහැ. හැබැයි ඒ උපාසිකාවට අහන්න ලැබෙනවා මිනිස්සු බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා සාභකාර දෙදී අනේනනාදය ඇයට ඇහෙනවා ඒ වෙලාවේ ඇය බුදුරජාණන් වහන්සේ සොයාගෙන යන්න තීරණය කරනවා අහෝ බුද්ධා නාම අත්හරියා අහෝ බුදුරජාණන් වහන්සේලා ආචාර්යයි අහෝ ධම්ම දේශනා මధుරා ඒ මිහිරි ධර්ම දේශනාව මිහිරි අහම්පි සත්ථෝ ධම්ම දේශනං සෝතකාමෝ මමත් යන්දෝනි ඒ බුදුබණ පදයක් අසන්න ඒ භික්ෂූන් වහන්සේ කියනවා උපාසිකාව ඔබ යන්න එපා තුන් වතාවක් වළක්වනවා බලන්න පැවිදි වෙලා වුණත් මොන්න තරන්නම් මසරුකමක්ද මොන්න තරන්නම් පවිතුකමක්ද හිතේ කෙලෙස් ඇති වෙලා අසාවතෙන් පරවාගෙන හිතයට පාපේ නැති වෙන්නේ නැහැ ධර්මය පුරුදු කළේ නැත්නම් උපාසිකාවට බුදු ගුණ ඇහෙනවා ඇයට දරන්න බැරි ශ්‍රද්ධාවක් හදවතේ තම දියණියට ප්‍රකාශ කරනවා දුවේ උඹ ස්වාමින් වහන්සේට අද උපස්ථාන කරන්න දානි පූජා කරන්න මම බුදුරජාණන් වහන්සේ දකින්ට යනවා මේ භික්ෂුවට ආරංචි වුණා මේ භික්ෂුව තකහණියක්ම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දේවරම් විහාරයට ගිහිල්ලා මේ උපාසකාව බුදුරජාණන් වහන්සේ ළඟ දනින් වැටිලා ඉන්නවා මේ භික්ෂුව කියනවා භන්තේ ස්වාමීනි අයං ඉත්ති දන්ධා සුඛමං ධම්මකතං නජානාති ස්වාමීනි මේ ගැහණිය මෝඩ ගැහණියක් ඔය ගැඹුරු ධර්ම කතා මෑයට වැටහෙන්නේ නැහැ මෑයට ස්කන්ධ ආයතන ධාතු ගැන කියලා දෙන්නේ නැතුව දානි ගැන කියලා දෙන්න සීල ගැන විතරක් කියලා දෙන්න බලන්න බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව දිහා බලනවා ත්වං දුප්පඤ්ඤෝ පාපිකං දිට්ඨින් නිස්සාය බුද්ධානං ශාසනං පටික්කෝසති අත්තඝාතාය යේව වායමසි මහාන නුඹ දුස්සාප්නේ ඔබ පාපයේ දෘෂ්ටියක ඉන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය හේත මෙහෙට ඇද දමන්න හදනවද යෝ ශාසනං අරහතං අරියානං ධම්ම ජීවිනං පටික්කෝසති දුම්මේදෝ දිත්තේ නිස්සාය පාපිකං භලා යානි කට්ඨ කස්සේව අත්තඝඤ්ඤාය පල්ලති බුදුරජාණන් වහන්සේ උපාසිකාවට ඇහෙන්න දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ ආර්යයන් වහන්සේලාගේ ශාසනය පිළිකෙව් කරනවා නම් ප්‍රතික්ෂේප කරනවා නම් නිර්දය ලෙස හෙලා දකිනවා නම් බුදුරදුන්ට දොස් පවරනවනම් ධර්මය අවිචාර අක්ෂයෙන් යුක්තව ਵਿਚාරයට බඳුන් කරනවනම් මෝඩ කමින් යුක්තව පොත්වල පිටු පොරවමින් මේ බුදුබණ දෝෂ දර්ශනයට ලක් කරනවනම් අහෝ අවසානයේ සතර මහා පායමයි බුදුරජාණෝ විශ්වලු දෙනාටම කරුණාව දක්වනවා රාහුල කුමාරයාට වගේම දේවදත්තට දේවදත්තට වගේම ධනපාල හස්තිරාජයාට ඔහුට වගේම විශාකාවට ඇයට වගේම අනාථපිණ්ඩික සිටුතුමාට ඔහුට වගේම ඔබට ඔබට වගේම මට මට වගේම දෙවියන්ට දෙවියන්ට වගේම බ්‍රහ්මයන්ට අපි සියලු දෙනාටම වගේ හැමෝටම බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරනවා උපාසිකාවට බුදු කරුණා මහිමය දනුණා අය දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් ඵලයේ පිටලා මුද ශිරීපාපියුම් හිතේ හැටියට වැඳගත්තා අහෝ වසිරිමත් මෙසේ ඒ තථාගතයන් වහන්සේගේ ආනුභාවය අනන්තයි අප්‍රමාණයි ස්වාමීනි මගේ බුදුරජාණන් වහන්සේ ස්වාමීනි මගේ ධම්රජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සරියොත් ස්වාමින් වහන්සේ වගේ ජේෂ්ඨ පුත්‍රවණක් ලැබෝසේක ආනන්ද මහා ස්වාමින් වහන්සේ වගේ අග්‍ර උපස්ථායක උතුමෙකු ලැබෝසේක සම්භරමේ වගේ ගුරුවරයෙක් ලැබූ සත්බොද්ධංග වගේ ශත්‍රුවන් ලැබූ නිවන වගේ ക്ഷേම පුරයක් ලැබූ මධ්‍යම ප්‍රතිපදාව වගේ නිවනට යන මාවතක් ලැබූ වජ්‍රාසනය වගේ ආසනයක් ලැබූ සම්දේව රජතුමා වගේ තුති ගීත කියමින් ශක්ති දින කෙනෙක් ලැබූ මහා බ්‍රහ්මයා වගේ ඡත්‍රධාරියෙක් ලැබූ බෝ මැඩ වගේ අචල භූමියක් ලැබූසේක ශ්‍රී මහා බෝධිය වගේ සිසිල් සෙවන දෙන ගසක් මුලකට වඩින්න වාසනාව ලැබූසේක තිස් දෙකක් මහා පුරුෂ ලක්ෂණ වගේ පින් ලකුණු ලැබූසේක අසෝවක් අනුව්‍යංජන ලක්ෂණ වගේ උතුම් ශරීරාංගයන් ලැබූසේක සමතස බුදු වැස නුවණැස මසස දිවස කියන මේ වගේ පස් මහා ඇසක් ලබන්නට වාසනාවන්ත වූසේක නිරෝධ සමාපත්තිය වගේ සමවතකට සමවදින්න තථාගතයන් වහන්සේ වාසනාවන්තයි සවාසන ක්ලේශයන් දුරු කරලා කෙලෙසුන්ගෙන් නිදහස්ව වැඩ ඉන්න තරම් ඒ බුදුරජාණන් වහන්සේ සනසීම ලැබුවා සවිසුද්ධ සීලය බඳු ආභරණයක් ලබාගෙන ජේතවනය සීතවනය වේලුවනය වගේ මහා විහාරයන් ලබාගෙන විශාකාවන් වගේ මහා උපාසිකාවන් ලබාගෙන අනේ පිඬු මහා සිටුතුමා වගේ උපාසකවරු ලබාගෙන දෙව් දතුන්ට පවා මෙත් පතුරවන තරම් මහා පුදුම හිතක් ලබාගෙන අසද්දෘශ මහා දානය වගේ දානයක් ලබාගෙන ධනපාල වගේ සිල් රකින හස්ති රාජ්‍යව ලබාගෙන මේසා මහත් ආනුභාවයක් ඉනි අපගේ අප ප්‍රතිසම බුද්ධ දිවාකරයන් වහන්සේට নমස්කාර වේවා සාදු සාදු සාදු මහන්තං සුගතං නාථං ලෝකාලෝක දිවාකරං විසුද්ධ කරුණා ඥානං වන්දේ ලෝක සිවං කරං අතිපූජනීය ස්වාමීන් වහන්සේ සදහැති පින්වතුනි අප බුදුරජාණන් වහන්සේගේ අටවන මහා ඥාන බලය ගැන අවස්ථාවේ හැටියට දේශනා කරනවා සුපහන් හැඟුමින් නසන්න හැය පහන් වේගෙන යනවා හෝරා කීපයක් දැන් ගත වෙලා ඉවරයි තව නොබෝ වෙලාවකින් නිරවුදා වේවි ඒ ඉරමඩල දකින්න බුද්ධා ලම්බන ප්‍රීතිය උපදවා ගන්න ඉස් කරගන්න එපා රාත්‍රිය මේ වගේ තන නිල්ලකට ඇවිල්ලා මේ වගේ තැනකට බන මඩුවකට ඇවිල්ලා මේ සිද්ධ කරන්නේ ඔබේ සසර ගමන් මඟ කෙටි කර ගැනීමක් නේ මේ සිද්ධ කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වැරදෑයම් කිරීමක් නේ මෙතන ඇති වැරද්දක් තියනවද මේ බන මඩුවට සතපුම් ගානක දොර ඉඳන් ආවත් මෙතන ඇති පාඩුවක් තියනවද ලාභයක්ම නේ සැලසෙන්නේ gedara hitiyanam කුණු කෙල පෙරාගෙන නිදාගන්න මේ රාත්‍රියේ සුගඳ හමන වාතයන් පිට කරමින් නිදාගන්න මේ රාත්‍රියේ කාම මඩ ගොහරුවේ ගිලෙන මේ රාත්‍රිය ඔබ ආදගත කරන්න බුදුරජාණන් වහන්සේට ජීවිතය පූජා කරලනේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ශනසීම ලැබපු කෙනෙක් ඔබ තමයි මේ වටිනා ලාභය ඔබ තමයි මේ වටිනා මුහුර්තය එනිසා ඔබ සිහි කරන්න පුණ්‍යපරංසාරේ පුත්ත අභාගතෝ අනේක විහිතං උබ්බේ නිවාසං අනුස්සරති සාරේ පුත්‍රය අභාගතයන් වහන්සේ අනේක විද අනේකාකාර පෙරවිසෝ කඳ පිළිවෙල දක්නා නුවණින් යුක්තයි බලන්න පුදුමයි නේද බුදුරජාණන් වහන්සේගේ ඥාණය අතීත සංසාරය කෙලවරක් නැතුව දකිනවා අනන්ත සංසාරය ජාතියෙන් ජාතිය දකිනවා ජාති සතං ජාති සහස්සං ජාති සතසහස්සං අනේකේ පිස්සංවට්ට විවට්ටකප්පේ අනුසරතේ කොහොමද ජාති 100ක් 200ක් 300ක් 400ක් 500ක් නෙමෙයි කල්ප ගණන් ඈත සිහි කරනවා මෙතන යම් කිසි කෙනෙක් තම ජීවිතය හා සම්බන්ධ අතීතය දකිනවා නම් ඔහු දකින්නේ බුදුරජාණන් වහන්සේ මෙතන යම් කිසි කෙනෙක් ප්‍රථම ධානය සුවය විඳිනවා නම් ඔහු දකින්නේ බුදුරජාණන් වහන්සේ මෙතන යම් කිසි කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධා මාත්‍රයෙන් ඇවිලී ගිය හදසන්තානයක් ඇති ප්‍රබුද්ධ සිත්මාලාවක් පහළ වෙනම නම් ජවන් වාර හැටියට ඔහු දකින්නේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණෝ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අල්ප ගණන් සීකරනවා අනන්ත සංසාරය ආපු හැටි මෞතුමිය කර පිට තබාගෙන පිහිනපු හැටි පන්ලක්ෂ ගණනක් බුදුරජාණන් වහන්සේලා පාරමී කාලය තුල පමණක් දැකපු හැටි ඒ සෑම බුදවරුන්ටම දන්පැන් පූජා කරපු හැටි ඒ බුදු වසිරිය විඳගත් හැටි මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ දකිනවා සාකාරං සෞද්දේශං ඉපදිච්ච තැන කරුණු වශයෙන් ඉපදිච්ච තැන නම් ගොත් වශයෙන් ඉපදිච්ච තැන කුල ගෝත්‍රයන් වශයෙන් හරියට ඈත ගමකට ගමන් කරලා ඈත නගරයකට ගමන් කරලා දැස විවර කරගෙන මඟ දෙපස බලමින් තම ගම්මානයට එන පුරුෂයෙකුට පුළුවන් කියන්න අසවල් ගමෙන් අසවල් ගමට අසවල් නගරයෙන් අසවල් ප්‍රදේශයට අසෝ දනව්වෙන් අසෝ දනව්වට මම ආවා කියලා අන්න ඒ වගේ ඒ බුදුරජාණන් වහන්සේ අතීතය සිහි කරනවා. කෙලවරක් නැති අතීතය සිහි කරනවා. බුදුරජාණන් වහන්සේට පේනවා අපාර සාගරේ මෞතුමිය කරපිට තබාගෙන පීනපු හැටි පේනවා. එදායේ මහා වීර කුමාරයා සමුද්‍ර වෙලගේ ඉඳගෙන බුද්ධෝ හම්බෝධිස්සාමි මුත්තෝ හම්මෝචේ පරේ ඉන්නෝහං පාරේෂාමි සංසාරෝගා මහබ්බයා ඒ උතුමන් වහන්සේ දකිනවා ඈත සමුදුරු වැලි තලාවේ මම ලෝකෙට බුදු වෙලා ලෝ සතුන් ගලවනවා මම සනසිලා සව සතුන් සනසනවා මම මේ දුකෙන් මිදලා අසරණයෝ දුකෙන් මුදවනවා මේ ලැබූ ප්‍රාර්ථනාව දකිනවා දීපංකර පාද මූලය සුමේධය පාප ජීවිතය පාරිශුද්ධ ලෙස දකිනවා. සුමේධ තාපසතුමා හැටියට මමනේ මේ ලෝකේ ඉපදුනේ මමනේ මහා රුවන් ගබඩා අතහැර දාලා හිමව්පියසට වැඩම කළේ මමනේ එදා manussත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝ චන්දතා කියන මේ අෂ්ට ධර්ම සමවධානයෙන් යුක්ත නියත විවරණ ශ්‍රීය ලබාගත්තේ බුදුරජාණෝ ඒ සියල්ල දකිනවා මිනිසත් බව ලිංග සම්පatti පිරිමි කෙනෙක් වීම පබ්බජ්ජා එවිදි ජීවිතයකට පත්පති වීම මනස්සත්තං ලිංග සම්පatti හේතු සත්කාර දස්සනං ඒ ජීවිතයේම රහත් වෙන්න තරම් පිනමෝරා තිබීම බුදු කෙනෙක් මුණ ගැසීම බලවත් වීරයෙන් යුක්ත වීම බලවත් පණිවිඩයෙන් යුක්ත වීම කියන මේ කරුණ එකතු කරගෙන තිබුණ එදා සුමේද කුමාරයා මමනේ දීපංකර පාමුල මටනේ ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා දුන්නේ මේ මා ඉදිරියේ වැතිර ඉන්න අඳුන් දිවි සමක් එළලා මඩගොරුවේ වැතරිලා ඔය සිරිපා පියුම් වලින් මගේ මේ ශරීරය පාගා වදාරන්න අවසරයි කියලා මට ජීවිතය පූජා කළේ එහෙම පූජා කරපු තාපසතුමා අනාගතයේ ගෞතම නමින් දස බලධාරීව මේ තුන් ලෝකයේ සනසමින් පහළ වෙලා තමන් උපන් කුලය ගම රට ලෝකේ ප්‍රබුද්ධ කරලා සනසාලමින් හැම කෙනාටම එක හා සමාන කරුණාවක් ලබා දෙන්නේ මේ තාපසතුමා කියලා නියත විවරණ ලබා දීපු ඒ අපීතය අපේ භාග්‍යවතුන් වහන්සේ සිහි කරනවා ජාතියෙන් ජාතිය සිහි කරනවා ඒ අපේ භාග්‍යවතුන් වහන්සේ සිහි කරනවා මමනේ එදා ජීවිතයක ඉපදෙලා දැස ගලවලා දන් දුන්නේ මමනේ එදා ජීවිතයක ඉපදෙලා කටේ කිරිසුවඳ ගලාගෙන යන්නත් කලින් මගේ අත්තා සිඳින්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් පිරී ගිය හදවතේ ඒ කරුණාව නැති කරගන්නේ නැතුව තම කරුණාව පැවැත්වුවේ මේ විදියට තථාගතයන් වහන්සේ සිහි කරනවා ඒ වගේම දැකවදාරනවා අධිරංගාර ජාතකේ මහා ගිනි පුපුරු මැද අප්පියුමක් පිපී ගියේ මගේ පතුල් පිළිගන්නනේ දැකවදාරනවා විස්සන්තර ආත්ම භාවේදි සත්වතාවක් මහී ගර්ධනා සහිතව මේ පොළවේ දන් දුන්නේ මමනේ මද්රී දේවිය දන් දුන්නේ මමනේ ජාලිය කිෂ්ණ ජනා දෙදෙන අතහැරලා දැම්මේ මමනේ වංකගිරි පර්වතයට ගිහිල්ලා හත් මාසයක් දුක් විඳලා දාන පාරමිතාව මුදුන්පත් කරලා කිසිත දිව්‍ය ලෝකෙට වැඩම කළේ මමනේ කියලා ඒ බුදුරජාණන් දැක වදාරනවා බලන්න බුදුසිතක සිරිය බලන්න බුදුසිතක ප්‍රඥාව කාගෙද මේ ප්‍රඥාව තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව තථාගතයන් වහන්සේ කාගෙද දෙවියන් සහිත ලෝකයාගේ අමිල නිධානය තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේමයි අමාශන සිල්ල ලෝකෙට ලබා දුන්නේ මහා කුලුණු නැනින් හද පතන නොව අමදහර නිම්නොවේ කිසි දිනක අමාදම් දිය ගඟුල නිසායම සඳ ඔබයි තරු රැසින් පිරිවරණ උදාලා හිරු ඔබයි ලොවක ඝන දුර නැසෙන සමින්දු හද පිවිතුරුයි පිපුන පියුමක් සේම පියම ඇති දුක් නිවා සිතසිතා සනසෙන්න අනන්තයි අපරිමාණයි නිසල ගුණ සාගරය නිධානය ඔබයි මට සියලු සම්පත් ගෙනෙන මගේ බුදු සමිඳුනේ අසරණයි තාම මම අනේ මට ඉඩ දෙන්න සිරිපතුල් සිඳින්නට साधु साधु साधु ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අතීතය සිහි කිරීමේ ඥානය නම් මහා පුදුම ඥාන බලයක් මට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ එක දවසක් කාරිකාවේ වඩිනවා මගධ දනව්වට විශාල සංඝ පිරිසක් පිටපසින් එනවා. ඇතම් කෙනෙක් මගඵල ලබලා රහත් වෙලා, ඇතම් කෙනෙක් මගඵල ලබලා නැහැ. ඇතම් කෙනෙක් සෝවාන් වෙලා, ඇතම් කෙනෙක් සකදාගාමි වෙලා, ඇතම් කෙනෙක් අනාගාමි වෙලා, ඇතම් කෙනෙක් තාම සීලය පුරන්න, සමාධිය පුරන්න පෙරදරනවා මේ සියලු දෙනා වහන්සේ පරිවරාගෙන මගද දනව්වේ චාරිකාවේ වඩිනකොට එක්තරා වනාන්තරයක් මැදින් වැඩම කරනවා මහා ලැබුගින්නක් හට අරගෙන ආත්පසින් ගිනිය බෙලලා එනවා සමහර භික්ෂූන් වහන්සේලා හොඳටම බය වෙලා ගින්නට පිච්චලා මැරිලා යයිදෝ කියලා බය වෙලා ඔවුන් කල්පනා කරනවා අපි මේ පැත්තෙන් ගින්නක් අවුලුවමු එතකොට ඒ ගින්නෙන් ආසන්නයේ තියෙන තනකොළ දර පිච්චිලා අපේ පැත්තට ගින්න එන එකක් නෑ මේ විදිහට කල්පනා කරනකොට වැඩ කරනකොට සූදානම් වෙනකොට එතන හිටපු මගපලලාභී ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරනවා ආවසෝ තුම්හි කින්නාම කරෝත එවත්නේ නුඹලා මොනවද ඔය කරන්නේ අර ඈතින් අප ඉදිරියේ වඩින්නේ බුදුරජාණන් වහන්සේ ගගන මණ්ඩලයේ තිතං ඡන්ද මණ්ඩලන්න පස්සතේ අහසේ ඉඳගෙන හඳ පේන්නේ නැහැ කියනවා වගේ වැඩක් නේ ඔය කරන්න හදන්නේ පාචීන ලෝක ධාතතෝ උග්ගච්ඡන්තං සූර්ය මණ්ඩලං නපස්සතේ හරියට ඔබ වෙරළේ ඉඳගෙන ඈතින් නැගෙන ඉර පේන්නේ නැහැ කියනවා වගේ වැඩක් නේද ඔය කරන්නේ එනිසා ඔබ සමුදුරු වෙරළේ ඉඳගෙන මෝද පේන්නේ නැහැ කියනවා වගේ දෙයක් නේද ඔය කරන්න හදන්නේ සිනේරු පර්වතයට නැගලා සිනේරු පර්වතය දකින්නේ නෑනේ කියනවා වගේ දෙයක් නේද? තථාගතයන් වහන්සේ වැඩ ඉඳෙන්නේ ඇයි ඔය ගින්නකට බය වෙන්නේ? නුඹලා පිච්චෙන්නේ නෑ. බුදුරජාණෝ සංසාර දුක්ගෙන නිමාලු බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේට දිව කනින් නැසෙනවා මේ දේ. ඒ වගේම ඒ අභිනීල නැත සංගලෙන් දකිනවා මහා ගින්නක් ඇවිලිලා එනවා. බුදුරජාණන් වහන්සේ ගහක් මුලට වැඩම කරලා ගහක් මුලට වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ සියලු ස්වාමින් වහන්සේලා පරිවරාගෙන මේ ගහ මුල වැඩින් ඒ වෙලාවේ හරිම පුදුමයි මහා ගින්න බුර බුරා නැගී ඇවිල්ලා මහා ගිනි ජාලාවන් නැගී ඇවිල්ලා තථාගතයන් වහන්සේට ඈතින් ස්වාමීන් වහන්සේලාට ඈතින් හරියට ගිනිගත් තනසුලක් සිසිල් වතුරක ඔබනවා වගේ නිවි ගියා හරිම පුදුමයි වික්ෂෝන් වහන්සේලා සාධුකාර දෙනවා අහෝ බුද්ධානං ගුණානාම බුදුරජාණන් වහන්සේලාගේ ගුණය හරීම පුදුමයි බුදුරජාණන් වහන්සේලාගේ ගුණ මහත්ය පුදුමයි අචේතනෝ අග්ගේ බුද්ධානං තිතත්ථානං අවත්තරිතුන්න සක්කෝතේ උදකේ පිනුක්කාවිය නිබ්බායතේ අහෝ බුද්ධානං අනුභාවෝ බුදුරජාණන් වහන්සේලාගේ ගුණය හරීම පුදුමයි හරීම ප්‍රබලයි හරීම ශාන්තයි මේ මහා ගින්න නිවී ගියා බුදුරජාණන් වහන්සේ වදාරනවා නමික්කවේ ඒතං ඒතරහි මයිහම් බලං මහණෙනි මෙය අද මගේ සම්බුද්ධ ජීවිතයේ බලයක් නෙමෙයි යම් ඉමම් භූමි ප්‍රදේශම් පත්වා මේ ප්‍රදේශයට ඇවිල්ලාගෙන ආපු මේ මහා ගින්න නෙවුනේ මගේ මේ බුදු බලය නිසා නෙමෙයි මේක මගේ අතීත ජීවිතයක මා විසින් සිද්ධ කරපු සත්‍ය ක්‍රියාවක බලය කියලා ඒ අතීතය සිහි කරනවා අපේ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඳගෙන වන්දනා කරගෙන ප්‍රකාශ කරනවා ස්වාමීනි අපේ ඇස් දෙකට පෙනුණා මේ ආශ්චර්යය මේ මහා ගින්න නිමිලා ගියා ස්වාමීනි ඒ අතීතය ගැන කියලා දෙනසේකවා කියලා යාචනා කළා බුදුරජාණන් වහන්සේ අතීතය ගැන කියලා දෙනවා ආනන්ද බොහෝ ඈත කාලේ මම මේ ප්‍රදේශයේ මේ මහා භද්‍ර කල්පයේම පුංචි වටු කැටියෙක් වෙලා වටු කුරුල්ලෙක් වෙලා ඉපදෙලා හිටියා ආනන්දේ කාලේ මම කූඩුවේ ඉන්නකොට කාපසින් ගිනි ඇවිලලා එනකොට මගේ අම්මයි තාත්තයි මාව තනි කරලා පියාඹගෙන යන්න ගියා ආනන්දයේ කාලේ මට පියාඹන්න බෑ මගේ පියාපත් ශක්තිමත් නෑ ඇවිදගෙන යන්න බෑ ආනන්ද මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් ඉතුරුනේ නෑ මම ආනන්ද අතීත සසරක අනන්ත සසරක තෙරක් නැති සසරක ඉමක් නැති සසරක කොනක් නැති සසරක පාරමී ධර්ම පිරුවා එනිසා මම මහා පුදුම චිත්ත බලයෙන් තමයි ඒ ජීවිතේ පවා ගත කළේ ආනන්ද මම සිහි කළා අතීතයේ මම පුරපු පාරමී ධර්ම ගැන ඒ වගේම මම සිහි කළා මේ ලෝකේ සීලයේ ගුණ තියනවා මේ ලෝකේ සිල්වතුන්ගේ සිල් ගුණ තියනවා සත්‍ය සත්‍යය නම් වූ ධර්මයක් තියෙනවා මම සත්‍යයක් ක්‍රියාවක් කරන්න ඕන මම සිහි කරනවා අතීතයේ මේ ලෝකෙට පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා බලන්න වටුපැටියෙක් වෙලා මොන්න තරම් ප්‍රඥාවක් තිබුණද මේ කතාව මේ මහා පොළව හඬ නගා කියන්න පුළුවන් නම් ඔබට ඇහෙන්න පියාවේ ඒ වතු පැටිය පහළ වුණේ මගේ කුක්ෂියේ මගේ ගර්භයේ කියලා ඒ පුංචි වතු පැටිය අත්ථි ලෝකේ සීල ගුණෝ සත්තං සෝචය නුඹයා තේන සත්‍යේන කාහාමි සත්‍ය කිරිය මනුත්තරං ආවජ්ජත්වා ධම්ම බලං චරිත්වා පුම්බකේ දිනේ සත්‍ය බලමවස්සාය සත්‍ය කිරිය මකාසහං තථාගතයන් වහන්සේ වදාරනවා මම ඒ කාලේ සත්‍යක්‍රියාවක් කළා ලෝකෙ බුදවරු පහළ වුණා සිල් ගුණ දම් තියනවා ඒව සත්‍යයි අනේ මාව පිච්චෙන්න එපා සම්තිපක්ඛා අපතන මට පියාපත් තියෙනවා අනේ තාම පියාඹගෙන යන්න බෑනේ සම්තිපාදා අවංචනා පායුගලය ලැබෙලා තියෙනවා තාම ඇවිදගෙන යන්න බෑනේ මාතා පිතා කෙනික්හන්තා අම්මයි තාත්තයි දෙන්නා මාව අතහැරලා ගියාමේ ජාත වේද පටික්කම ගින්න ඔබ නවතින්න ගින්න ඔබ මා පුලුස්සා දමන්න එපා හරිම පුදුමයි ඒ ගින්න නිමිලා ගියා දඹදිව තලයේ මගධ දේශයේ ඒ ගින්න නිමිච්ච තැන අද පවා තියෙනවා ඒ ගින්න නිමිච්ච තැන මේ මහා භද්‍ර කල්පයේ කිසිදාක ගින්නකින් පුච්චන්න බෑ මේ කවුද මේසා මහත් සත්‍ය බලයෙන් සිංහනාද කළේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතයේ පවා වටු පැටියකෝ පවා මේසා මහත් සිංහ නාදයක් කළා නම් මේ ජීවිතයෙහි මේ અભීත බුද්ධ වචන ගැන කියන්නම දෙයක් නැහැ. එනිසා ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය කෙලවරක් නැති අතීතය දකින ඔබේ නිවාසාන ස්මෘති ඥානය හිමි ඒ තථාගතයන් වහන්සේ නුවණින් බඩ පැලේ කියලා යකඩ පටියකින් බඩ වෙලාගෙන ශ්‍රී ශරීරයේ දහඩිය සලවලා වාද කරනවා කියලා ආපු වාදීන් සිංහනාද ඇසෝ ආ පැටවුන්සේ හික්මවලා තම ශ්‍රී පාද මූලයේ පෙරලන තරම් ආනුභාවයක් ඇතිවයි ඒ බුදුරජාණෝ මේ ලෝකයට පහළ වුණේ අචින්ත්‍ය වූ වචනේති උපමානති වියක්කම්මති සිරිබර වූ මහත්කම්මති ආශ්චර්ය වූ පුරුෂෝත්තමයාණන් වහන්සේ වූ කිසිවෙකුටත් අභිභවනය කළ නොහැකි දර්ප ඇති මුළු ලෝකයටම ඒකාචාර්යෝ සියලු මිසදතු බෙදහැලා ධර්මය දේශනා කරන අතිපාක් සියලු හිත වැඩ වදාරන සියලු සංසාර දුක් නිවාලන ඒ තථාගත සම්බුදු සිංහරාජයන් වහන්සේට අපගේ හදපිරි ගෞරවාදර භක්ති ප්‍රණාම පූජෝපහාරයම වේවා සාධු සාධු සාධු මේ සුන්ද සීලේ සෝසින්ධෝපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනෝපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස සාධු සාධු සාධු පින්වතුනි ඊළඟ මහා ඥාන බලය ගැන මම ඔබට දේශනා කරනවා අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ අද సంతානෙ කලු කරපෝ පුණ්‍ය පරංසාරි පුත්ත තථාගතෝ දිම්මේන චක්ඛුනා සුද්ධේන අතික්කන්ත මානසකේන සත්තේ පස්සති සමමානේ uppajjamaane තීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුංගතේ යථා කම්මෝපදේශත්තේ පජානාති මහා බුදුරජාණන් වහන්සේට මහා පුදුම දිවසක් තිබුණා. ඒ දිවසට පේනවා උපදින මිනිස්සු, මැරෙන මිනිස්සු, මැරිලා නැවත මනුෂ්‍ය ලෝකේ උපදින මිනිස්සු, මිනිස් ලොවෙන් තිරිසන් ලොවට යන හැටි, තිරිසන් ලොවෙන් പ്രേත ලොවට, പ്രേත ලොවෙන් නිරයට, නැවත නිරයෙන් പ്രേත ලොවට මේ විදිහට දිව්‍ය ලෝකයෙන් නිරයට භක්ම ලෝකෙන් මිනිස් ලෝකෙට මේ මහා සංසරණය ගැන ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ මහා ප්‍රඥාවෙන් දකිනවා අහෝ ඒ ප්‍රඥාව අසිරිමත් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ සත්‍යෝ කායස්ස භේදා කය බෙදලා ඇයි මරණින් මත්තේ නිරයට යන්නේ? ඉමේ වත භන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචී දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා මේ සත්වයෝ කාය වාක් මනෝ දුච්චරිතයන්ගෙන් සමන්නාගතව මේ විදියට යෙදිලා මේ විදියට කටයුතු කරලා කායස්ස භේදා පරම්මරණ අය බින්දී මරණින් මත්තේ දුගතියේ උපදිනවා මේ මහා විනාශය දකිනවා ඒ වගේම දකිනවා මේ සත්‍යයෝ බුදුබණ අහනවා බුදුගුණ හිතනවා මගේ ගුණය සිහි කරනවා ඇති හැකි පමණින් දන් දෙනවා මන භාවනා කරනවා විදසුන් නුවණකින් කාලය ගත කරනවා මේ ඇත්තෝ මරණින් මත්තේ සුගතිය යනවා කියලා දකිනවා මේක මහා පුදුම ඥාන බලයක් මහා පුදුම ඥාන බලයක් මට සිහි වෙනවා ලස්සන කතාවක් ඔබ දකින්න බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය ඒ කාලේ තථාගතයන් වහන්සේ දෙව්රම් වනාරණ දෙවි මිනිසුන්ට දම් දෙසන කාලේ බණ ඇසූ අසරණයෝ බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලාට ආරාධනා කරලා ධර්මය ලැබූ ආනුභාවය නිසාම මඟඵල සුවයත් ලබාගෙන වර්ග වශයෙන්, කට්ටි වශයෙන්, පිරිස් වශයෙන් සැරසීලා මහා දන් පූජා කරනවා. ඒ විදිහට දන් පන් පූජා කරන උපාසක පිරිසක් බොහෝම සතුටින් බුදු ගුණ කිය කියා, ධම් ගුණ කිය කියා, සංඝ ගුණ කිය කියා දන් පැන් පූජා කරනවා එක්තරා තරුණයෙක් දකිනවා තරුණ කාලෙනේ පිට ටිකක් වෙනස් වෙන කාලෙනේ මදය ප්‍රමාදය ඇතිවන කාලෙනේ වයස වැරද්දනේ කටට එන එන වචන කියනවා තරුණ කාලේ වචනය වර්ධවා ගත්තා ඔහු දොස් පවරනවා වරණේතං සම්බන් සංකාර කූටේ ධම්මිතං නත් වේවං ඉමේසං මුණ්ඩකානං දින්නම් ඔය මුඩු මහණුන්ට දන් දෙනවට වඩා හොඳයි ඔය දාණය කුණු ගොඩක දැම්මනම් කියලා ඒ තරුණයා දන් දෙන ඇත්තන්ට අපහාස කළා බලන්න බුදුරජාණන් වහන්සේ මේ මහා පොළවේ වැඩ ඉඳද්දි නේද මේ අපහාසය කළේ ඒ උපාසකවරු ඒ අත්තට අනුකම්පාවෙන් ඒ අත්තගේ මෞතුමිය හොයාගෙන ගිහිල්ලා කියනවා ඔබේ පුත් කුමාරයා මහා බරපතල පාපයක් කරගත්තා බුදුරජාණන් වහන්සේට අපහාස කළා ඉක්මනින්ම සමා කරගත්තේ නැත්නම් මහා පොළව පැලිලා යාවි අපට කරන්න දෙයක් නැහැ ඒ මෞතුමිය බොහෝම ශ්‍රද්ධාවන්තයි අඬෝ කඳුලෙන් මේ කොල්ලව අතින් අල්ලගෙන ගිහිල්ලා සිරිපා මුල නලතලයේ ඔබ්බවලා වඳින්න සැලසුවා. ඒ වගේම ස්වාමීනි මේ අසරණ කොල්ලට සමා වෙන්න මේ අසරණ කොල්ලා මේ තරුණකමට ස්වාමීනි කට හොඳ නෑ ඔබ වහන්සේ ගැන දන්නේ නෑ ඒකයි මෙහෙම වචනයක් කිව්වේ බුදුරජාණන් වහන්සේ සමාව ලබා දුන්නා අන්දොහක් පුරාවට මහා කැඳ දාණය බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ තරුණ දරුවා ලවා පූජා කෙරෙව්වා. ඔහුගේ තරුණ කාලයේම ඔහුට මැරෙන්න සිද්ධ වුණා. ඔහු අපහාස කළානේ. ඔයිට වඩා හොඳයි ඔය දානි කුණු ගොඩක දානවනම් කියලා. ඔහු මැරිලා ගිහිල්ලා ගණිකාවකගේ කුසේ ඉපදුණා. මේ ගණිකාව මේ පුංචි දරුවා අලුයම වෙන්ට කලින් ගිහිල්ලා කුණු ගොඩකට දැම්මා අහෝ බුදු කරුණාවක මහත උදෑසන මාවදි වෙලා බුදුරජාණන් වහන්සේ කුණු ගොඩ ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවා පුංචි දරුවෙක් කුණු ගොඩට දාලා මේ වගේ කාලවලත් ඔහොම දේවල් සිදු වෙනවනේ බුදුරජාණන් වහන්සේ හිටියානම් ඒ අසරණයන්ට පිහිට වේවි මේ පුංචි කුමාරයා හඬ හඬා ඉන්නවා බුදුරජාණන් වහන්සේ වැඩපු නිසා මහා කුණ ගොඩක් ළඟට නගරයේ ඉන්න ප්‍රභූ පිරිස එතෙන්ට ආවා මිනිස්සු වල නොකැදී ආවා ඇයි මේ දසබල ධාරේ තථාගතයන් වහන්සේ සුවඳ කුටියෙන් අයින් වෙලා කුණ ගොඩක් ළඟ බලාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ ඒ අත්තන්ට ප්‍රකාශ කරනවා නායම් ධාරකෝ ඔඤ්ඤාතබ්බෝ මේ දරුවා ගැන අවමන් කරන්න එපා යදිපි ඉදානි සුසානේ ධම්මිතෝ අනාතෝ ඨිතෝ ආයතින් පන දිත්තේව ධම්මේ අபிසම්පරායන්ච උලාන සම්පත්තින් පරිලබිස්සති මේ දරුවා ගැන අවමන් කරලා හිතන්න එපා මේ දරුවාට අපහාස කරන්න එපා මේ දරුවා අද කුණු ගොඩේ වැටිලා හිටියට මේ නගරයේ තව නොබෝ කලකින් ප්‍රධාන සිටුවරයා බවට පත් වෙනවා මරණින් මත් ත්‍රිසක දිව්‍ය ලෝකයට යනවා මේ ප්‍රකාශය මේ කියමන අසාගෙන හිටපු එක්තරා ප්‍රසිද්ධ සිටුවරයෙක් බුදුරජාණන් වහන්සේ ළඟ දනින් වැටිලා ස්වාමීනි මම මේ දරුවාව බාර ගන්නවා තථාගතයන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාරයක් හැටියට මේ පුංචි පුතාව මම පෝෂණය කරනවා කියලා. ඔහු ඒ පුංචි පුතාව පෝෂණය කළා. නබෝ කලකින් ඔහුගේ ආචාර සමාචාර බොහෝම හොඳයි. දේවරම් මනාරණට යනවා එනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා වන්දනා කරනවා හොඳට සිත පැහැදිලා මේ සිතතුමා මේ කුණගොඩේ ඉඳලා උස්මහත් වෙච්ච මේ කුමාරයාට මුළු ශාසිත තනතුරම බාර දුන්නා මහා ධනයක් බාර දුන්නා බුදුරජාණන් වහන්සේගේ මහා පුදුම ගුණය නම් වචන වලින් කියන්න බෑ මේ දරුවා දිව්‍ය අතතා බුදුන් පුදලා දන් දීලා සීල රැකලා මරණින් මත්තේ දිව්‍ය ලෝකේ ඉපදුනා අදත් දිව්‍ය ලෝකේ මහා සතුටක් ලබනවා ඇති එනිසා මේ මහා ඥාන බලය හරීම ශිරිමත් මේ මහා ඥාන බලය හරීම පුදුමයි මේ මහා ඥාන බලය ගැන කියන්න වචන මා සතුව නෑ අනන්ත බුදු ගුණ ගැන කියන්න වචන මා සතුව නෑ මම මේ වෙලාවේ ඔබට ඒ තථාගතයන් වහන්සේගේ දසවන මහා ඥාන බලය ගැන කියා දෙනවා එක පහදවාගෙන අසන්න පුනච පරංසාරේ පුත්ත තථාගතෝ ආශවානං භයං අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඥා සත්‍යගත්වා උපසම්පද්ද විහෙරති මහණෙනි තථාගතයන් වහන්සේගේ මහා ඥාන බලය තමයි දහවන තථාගතයන් වහන්සේ මේ ජීවිතයේම ආශ්‍රවයන් ක්ෂය කරලා කෙලෙස් ධර්ම පිටු දැකලා සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලායි මේ ලෝකෙ වැඩ ඉන්නේ එනිසයි මම ලෝකිතා භීත සිංහනාද කරන්නේ මේ නික්ලේශී භාවය නිසා බුදුරජාණන් වහන්සේගේ මේ අරහත් ඵලය සීනාස්ත්‍රව භාවය මේ බලය නම් මහා පුදුමයි. ඒ පුදුමයි කියන්නේ මේ සීනාස්ත්‍රව බලය හේවත් රහතන් වහන්සේ නමක් බවට පත්වීමමයි ලෝක සත්වයන්ට මේසා මහත් ධර්මෝදයකට හේතුනේ මේසා මහත් සසුන් දායාදයක අවිච්ඡින්න පැවැත්මට හේතුනේ මේ මහා බලය තමයි එනිසා ඔබ සිතන්න සිත සිතා සැනසෙන්න ඒ රහතන් වහන්සේලා හරිම ලස්සනයි ඒ රහතන් වහන්සේලා බිහි කරපු බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා මැද වැඩ ඉන්නකොට අහෝ කොච්චරනම් ලස්සනයිද ඒක තමයි එදා චුල්ල සුබද්ධා කියන සිත කුමාරිකාව රහතන් වහන්සේලා ගැන ලස්සන ගාථා කිහිපයක් දේශන් ප්‍රකාශ කරලා රහතන් වහන්සේලාගේ ගුණ ලෝකයට කියා දුන්නේ ඇය දේත නලලේ තබා වන්දනා කරගෙන නුඹගේ ශ්‍රමණයන් නුඹගේ රහතන් වහන්සේලා කොයි විදිහේ උදවියද කියලා තමන්ගේ නන්දම්මා විසින් අසුවාට පස්සේ චෝල සුබන්ධා සිත කුමාරිකාව සිත මැදුරේ ඉඳන් දේවරම් වනාරණ දෙක දෑත නලලේ තබාගෙන අප්‍රමාණ ශ්‍රද්ධාවකින් බුදුරජාණන් වහන්සේගේ ඒ ලස්සන මහා ගුණය ගැන හැම දෙනාගේම කන් අමාවෙන් පුරවමින් ලස්සන ලස්සනට ප්‍රකාශ කරනවා සම්තින්ද්‍රියා සම්පමානසා සන්තං තේ සංගතං තිතං ඔක්ඛිත්ත චක්ඛුමිත භානි ආනිසා සමනා මම මගේ රහතන් වහන්සේලා සාන්ත්‍ර ඉඳුරන් ඇතිසේක ශාන්ත වූ මනසක් ඇතිසේක බිම බලාගෙන වටපිට බලන්නේ නැතුව පමණට කතා කරමින් මගේ රහතන් වහන්සේලා ලෝකය සුවපත් කරනවා කාය කම්මං සුතිනේසං වාචා කම්මං අනාවිලං මනෝ කම්මං විසුද්ධං ආනිසා සමනා මම ඒ උතුමන් වහන්සේලාගේ කාය කර්ම බොහෝම පිරිසිදුයි වචී මනෝ කර්ම හරිම පාරිශුද්ධයි විමලා සංඛමුත්තා භා සුද්ධා අන්තර බාහිරා උන්නෝ සුද්ධේ ධම්මේහි තාදිසා සමනා මම මගේ රහතන් වහන්සේලා හරියට සුද්ධෝත සංඛයක් වගේ පාරිශුද්ධ සංඛයක් වගේ ඇතුළත් පිටත් සෑම තැනකම එකම පිරිසුදු ජීවිතයක් ගත කරනවා මේ ලෝකේ මිනිස්සු ලාභයක් ලැබෙනකොට උමතු වෙනවා අලාභයේදී කඳා වැටෙනවා මගේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ලාභයේදී අමන්දානන්දයට පත්වන්නේ නැහැ දුකේදී ශෝගී නගන්නේ නැහැ ලාභේන උන්නතෝ ලෝකෝ අලාභේන ච ඕනතෝ ලාභා ලාභේන ඒකත් සත්තා තාමිසා සමනා මම මේ ලෝකේ මිනිස්සු කීර්තිය ලැබෙනකොට ප්‍රශංසාව ලැබෙනකොට අමන්දානන්දයටපත් වෙනවා කාහල නාදනම් වනවා ප්‍රීති ഘോഷානම් වනවා හැබැයි නින්දාවක් වෙනකොට හැකිලෙනවා පලා යනවා සංගගෙනවා හඬනවා කෝප වෙනවා හැබැයි මගේ බුදුරජාණන් වහන්සේ යසසේදී සමසිතක් පවත්වනවා අයසේදී සමසිතක් පවත්වනවා ප්‍රශංසාවේදී සමසිතක් පවත්වනවා නින්දාවේදී සමසිතක් පවත්වනවා මේ ලෝකයේ කුරිරු ලෝකයේ ගැරහුම් නින්දාමද ඒ තථාගත බුදුරුවන හරිම පුදුමයි අකම්පිත සිතකින් වාසය කළා සුභේන උන්නතෝ ලෝකෝ දුක්ඛේනාපිච ඕනතෝ අකම්පා සුඛ දුක්ඛේසු තාදිසා සමනාමම මගේ බුදුරජාණන් වහන්සේට අකම්පිත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට මම මේ මොහොතේ සමන් මල් මිටක් පූජා කරලා දානේට ආරාධනා කරනවා කියලා ඒ චූල සුබන්ධා බුදුරජාණන් වහන්සේට දානට ආරාධනා කරමින් සමන් මල් අටමිතක් අරගෙන හිස් සහසක විසිකලාට පස්සේ මල් වියනක් වගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ධම් සභා මණ්ඩපයේ යලහසේ බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන ඇයගේ ශ්‍රද්ධා ගෞරවය සලකලා දුර ඈතට පින්න පාතේ මේ හිස් සහස්කසෙන් වැඩම කරලා දානය ලබාගෙන ශ්‍රී සම්ධර්මයේ දේශනා කරලා මුළු ගම්මානයක්ම සුතුමාලිගාවක්ම සම්මා දිට්ඨිහි පිහිටුවලා ශ්‍රී මුඛපද්මේ විවර කරලා දේශනා කොට වදාරනවා දුරේ සන්තෝ පකාශෙන්ති හිමවන්තෝව පබ්බතෝ අසන්තෙත්ථ නදිස්සන්ති තප්පින් චිත්තා යථා සරා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකේ ඉන්නති අය කොච්චර ඈතක හිටියත් මට පේනවා හරියට හිමාල පර්වතය ආත්පසින් ඈතින් දම් බලන කෙනෙකුට පේනවා වගේ අසත්පුරුෂ පින් නැති අය දෙවුරම් වන අරණ අයිනට වෙලා හිටියත් අහෝ අවාසනාවක මහත ඒ බුදුරජාණන් වහන්සේට ලං වෙන්න බෑ අතිපූජනීය ස්වාමීන් වහන්සේ පින්වත් සිල්මෑණි වරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබ සියලු දෙනාටම අමා මහ නිවන් සුවය වැඩි ඈතක නෑ එනිසා සතුටු වෙන්න ඔබ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබපු අය අව නොබෝ කලකින් ඔය මහා දුක අවසන් වේවි. අව නොබෝ කලකින් ඔබ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාරයෙන් සමුගන්න මේ උදාරතර ධර්ම මාර්ගය ඔබලාට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ තාක් බුදුරජාණන් වහන්සේ සමග ඔබ සියලු දෙනාම ජීවත් වෙන්න ඔබට මේ උතුම් බුදු ගුණ කතාව ඒ උදෙසාම හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා බුදුරජාණන් වහන්සේ මේ මහා ඥාන බලයන් 10ක් දරාගෙන මේ මහා පොළවේ වැඩ ඉඳලයි අභීත සිංහනාද කරමින් අභීත සිංහනාද මෙත ඒ කීර්තිය අනන්ත සක්වලට පතුරවමින් මේ මහා බුද්ධ රාජ්‍ය පස්වාන් දහස් කාලයක් නොනැසෙන ලෙස අධිෂ්ඨාන පිහිටවලා මේ මහා පොළවට මහා පොළවේ ජීවත් වන ඔබට මට මහා සිතක් ශාන්තියක් ලබා දුන්නේ එනිසා හිතන්න ඔබ මේ පය ගහලා ඉන්න මේ ප්‍රදේශය ඒ කාලේ රහතන් වහන්සේලා වැඩ හිටපු පින්බිමක් මේ ඔබ পায় ගහලා ඉන්න මේ භූමියෙන් රහතන් වහන්සේලා ඉන්නපාතේ වඩින්න ඇති මේ භූමියේ රහතන් වහන්සේලාගේ උරුමය තාම සුරක්ෂිතයි මේ පින්බිම බුද්ධ භූමියක් මේ මිහි මත තියෙන වටිනාම භූමි භාගය තමයි මේ ශ්‍රී ලංකා ධරණී තලය ඒ සිරිපාපියුම් මේ භූමියේ එදා පිහිටවනකොට බුදුරජාණන් වහන්සේ දකින්න ඇති සිංහල ජාතිය උපදින පින් ඇති ඇත්තෝ මගේ මේ අනුත්තර ශාසනය බොහෝ කාලයක් පවත්වනවා කියලා අප නිසා තමයි ලක්ධරණී තලය සුරක්ෂිත කරන්නේ දා මහා යක්ෂයන් පළවා හැරලා ගිරිදිවයිනට ඔබට මට අද මේ විදියට නිදහසේ බණපදයක් අහන්න ඒ අවස්ථාව සලසලා දුන්නේ මෙය සැබවින්ම බුදුමැදුරක් මේ ලන්ධරණී තලයේ උතුරු දිශාවෙන්ද දකුණු දිශාවෙන්ද නැගෙනහිරින් බටහිරින් උඩින් යටින් කොහෙන් බැලුවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සිළු මිනිසෑය සළු මිනිසෑය නාග ලෝකේ ස්වර්ණ මහාලේ මහාශය සමිදු කැලණි මහාශය සමිදු කිරිවේර මහාශය සමිදු දීඝවාපී මහාශය සමිදු ඔබ වටේට පුදුමාකාර ආරක්ෂාවක් පුදුමාකාර නිර්භය බවක් ඇති කරගන්න මේ මොහොතේ ඔබේ ජීවිතේ නැති වුණත් නිදාගෙන නැගිට්ට වගේ ඔබ උපදින්නේ දිව්‍ය ලෝකයක කිසිම සැකයක් නැහැ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ මම ප්‍රකාශ කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සාරිපුත්‍රය මේ විදියට මහා ඥාන බල 10ක් ඇති මට යම් කිසි කෙනෙක් මේ ලෝකේ දොස් කියනවා නම් අපවාද කරනවා නම් නිඳා කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා තන් දිත්තේ අපපටි නිස්සංජිත්වා යථා භතං නික්ඛිතෝ එවං නිරයේ ඒ දෘෂ්ටිය හැරදාන්නේ නැතිව යමෙක් මරුණොත් එයාට නිරයේ යන්න සිද්ධ වෙනවා උපමාවකින් දේශනා කරනවා සේයථාපි සාරිපුත්ත භික්ඛු ශීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ විත්තේව ධම්මේ අඤ්ඤං ආරාභේය සාරිපුත්ත සිල්වත් භික්ෂුව ප්‍රඥාවන්ත භික්ෂුව සමාධිමත් භික්ෂුව මේ ජීවිතයේ නොඅනුමානවම අරිහත් ඵල ඥානෙ උපදවා ගැනීම දක්වා යන මේ ගමන් මගේ සෝතාපන්න වෙලා නමුත් භාවර වෙන එක සත්‍යයි අන්න ඒ වගේ මට අපහාස කළොත් කෙනෙක් නිරයේ යන්න සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේට අපහාසන කරත්වා දෙවියන් සහිත ලෝකයා ඒ තථාගතයන් වහන්සේගේ මහා ගුණයට අවනත වේවා තපසන් වගවලසුන් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයට අවනත වුණා යක්ෂයන් තාක්ෂසයන් බුදුරජාණන් වහන්සේ ළඟ දනින්වත් උනා එහෙනම් මේ ලෝකෙ පින් ඇති මිනිසුනි ඉන් අපි සත්වයිනේ මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න එයම නුඹලාට බොහෝ දුරට මේ ජීවිතයේ ඔබේ අඩුවක් නිසා නැති වුණත් වැඩි කාලයක් යන්න කලින් දුක් කෙවන් කරන්න ඔය ඇස් දෙකෙන් ගලාගෙන එන කඳුළු සුඳ දමන්න අනන්ත සසර කෙහෙළෝ කඳුළු සාගරයේ දියලවා දමන්න ඒකාන්තයෙන් හේතු වෙනවා එනිසා ඔබ සිහි කරන්න බුදුරජාණන් වහන්සේ ගැන සමදාකම මලකින් දැල් වෙන බබලන පහන්නා ලෝකයකින් ප්‍රදේශයේ සුවඳවත් කරන සුවඳකින් අඩුම තරමින් මේ බුදුරජාණන් වහන්සේ පූජා කරන්ට බැරි නම් ඒක මහා පාඩුවක් වෙනවා එනිසායි අපේ රටේ හිටපු මිනිස්සු ඒ කාලේ අඬ නගා ප්‍රකාශ කළේ ඇත නොව වනපස මල් හැම දවසා කොතැනක පිදුවත් මුනි දුන් උදෙසා සිත මෙවිතර පිනටත් නොම සලසා සත සසරින් ගැලවෙන්න එලසා නිසා තමයි අපේ රටේ හිටපු මිනිස්සු ප්‍රකාශ කරන්නට යෙදුනේ වනපස මල් හැමදාටම කැලේ තියෙනවා. ඒ වනපස මල් නෙලාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඔබට පුළුවන් ඔබේ දෑත ඔබේ දෙපය තාම තියෙනවා දෑත තිබියලි දෙපය තිබියලි වනපස මල් තිබියලි ඒ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සිත් පහලවන්නේ නැත්නම් ඒක මහා අඩුවක් ඇති ඔබ දකින්න එනිසාමයි බුදුරජාණන් වහන්සේ පදාරන්නේ <coughs> සාරේ පුත්‍රය මට මේ ලෝකයේත්තෝ කොයි විදියෙන් ಗುಣ කිව්වත් කොයි විදියෙන් නිନ୍ଦා කළත් ඒ කිසිම නින්දාවකට ඒ කිසිම අපහාසයකට මම සැලෙන්නේ නැහැ ඒකාන්තෙන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා විශාරද ඥාන බලයෙන් යුක්තයි සම්මා සම්බුද්ධස්සතේ පටිජානතෝ ඉමේ ධම්මා අනභී සම්බුද්ධාති తත්‍ර වතමන් සමනෝ වා බ්‍රහ්මනෝ වා දේවෝ වා මාරෝ වා භක්මා වා කෝචි වා ලෝකස්මින් සහ ධම්මේන පටිච්චෝදස්සකීති නිමිත්තමේ තං සාරී පුත්ත නපන්න සමනුපස්සාමි තථාගතයන් වහන්සේ වදාරනවා සාරී පුත්ත මම මේ ලෝකේ කිසිම කෙනෙකුට මඩින්න බැරි විශාරද ඥාන බල හතරක් දරාගෙන ඉන්නවා. ඒ මහා ඥාන බල හතර නිසා තමයි මට මේ ලෝකෙ මිනිස්සු දෙවියෝ භක්මයෝ තථාගතයන් වහන්සේ විශාරදයි කියලා වන්දනා කරන්නේ ඒ විශාරද ඥාන බල හතරෙන් පළවන විශාරද ඥානය තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ සම්මා සම්බුද්ධ විශාරද ඥානය තිබුණේ දෙවියෙකුට නෙවෙයි බ්‍රහ්මයෙකුට නෙවෙයි මාරයෙකුට නෙවෙයි ඒ මගේ බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ විචාරද ඥානයෙන් යුක්තව The talk was interrupted here due to the length of the talk. The second part is hosted as the next track for your convenience of listening.